සම්මා පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද ධර්ම දේශනාවේ මාතෘකාව ප්‍රතිසම්බිදා මාර්ග කියන පොතෙන් තමයි ගන්නට යෙදුනේ. චරියොත් මහ රහතන් වහන්සේ දේශනා කළ දේශනා පාඨයක් මාත්‍රකා වශයෙන් තබා ගත්තා. පටිසම්භිදා කියනකොට බෞද්ධයන්ට යම්කිසි හැඟීමක් ඇති වෙනවා. අපි නිතරම අහනවා සියෝ පිළිසිඹියාපත් රහතුන් වහන්සේ කියලා. සිව් පිළිසිඹියාපත් කියන්නේ සුද්ධ සිංහලෙන් කියන වචනය. අපේ මිත්‍ර සිංහලෙන් කියන චතුපට්ඨ සතර ප්‍රතිසම්බිදා කියලා. මේ ප්‍රතිසම්බිදා අවබෝධ කරගත්තු එමනන්නම් සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ මේ ධර්ම හතරක් අවබෝධ කරගන්න. ඒකට කියනවා සතර ප්‍රතිසම්බිදා කියලා. හැබැයි මේ ධර්ම දේශනාවේ මාත්‍රිකාව ඩිංගක් ගැඹුරු පහේ එකක් තින් හැකිතරම් වෑයම් කරනවා මේ ශ්‍රාවකයන්ට පුළුවන් තරම් සරල වශයෙන් මේ කාරණා ටික කියා දීම. බොහෝ සෙයින් මේ ධර්ම පිළිබඳව ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙනවත් අඩුයි මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් අපේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මේ වගේ ගැඹීර ශ්‍රේෂ්ඨ ධර්ම දේශනා කරලා තියෙනම කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා භක්තිය ඇති වුණත් ඒකත් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මේ කියා දෙන කාරණා පිළිබඳව යම් තරමකින්වත් දැනුමක් ඇති කරගත්තොත් ඒක ඊ타මාත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් පුළුවන් තරම් සරල ආකාරයෙන් මේ ගැඹුරු ධර්මය කියා දීමට බලාපොරොත්තු වෙනම හැමදෙනාම ඊටා හොඳින් ශ්‍රමණය කරලා මෙයා මතකයේ තබා ගන්නට ඕන. ඒ වගේ මේවා උපදවා ගැනීමට වෑයම් කරන්නට ඕන. එසේ වෑයම් කිරීමෙන් සමාධි විදර්ශනා ගුණ ධර්ම වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන ඒ ශාන්ත ප්‍රණීත උතුම් අමා මහ නිවන් දකින්නට වෑයම් කරන්නට ඕන. මාත්‍රකාමිත සඳහන් වුණා අත්ථේ ඥානං අත්ථපටි සම්බෙදා ධම්මේ ඥානං ධම්මපටි සම්බෙදා තත්‍ර ධම්ම නිරුත්තාභිලාපේ ඥානං නිරුත්තිපටි සම්බිදා ඥානේසු ඥානං පටිභාන පටිසම්බිදා කියන මේ ප්‍රතිසම්බිදා ඥාන හතර පටිසම්භිදා ප්‍රතිසම්භිදා කියන්නේ ප්‍රභේද කියන තේරුමයි. ඒ නිසා ඒක අටුවාවේ විස්තර වෙනවන අඤ්ඤස්ස කස්සති පබේදා. වෙනත් කිසියක ප්‍රභේද නෙමෙයි. ඥානස්සේව පබේදා. නුවණේම ප්‍රභේද හතරක් තමයි මේ සතර ප්‍රතිසම්භිදා කියලා කියන්නේ. තස්මා චතස්ස පටිසම්භිදාති චත්තාරෝ ඥානප්පබේධාති අත්ථ ඒ නිසා සතර ප්‍රතිසම්භිදා කියලා කියන්නේ ඥානයේ ප්‍රභේද හතරක් කියන තේරමයි කියලායි ඒ වාක්‍ය වලින් අදහස් කරන්නේ එතකොට දැන් වටහා ගන්නට පුළුවන් පටිසම්භිදා කියලා කියන්නේ ඥානයේ ප්‍රභේද. සතර ප්‍රතිසම්භිදා කියලා කියන්නේ ඥානයේ ප්‍රභේද හතරක්. ඒක තවත් දුරට ඩිංගක් විස්තර කරනවා අත්තප්පවේදස්ස සල්ලක්කන විභාවන වවත්තාන කරන සමත්තං අත්තේ පබේද ඥානං අත්ත පරිසම්බිදා කිය. මේ අරත ධර්මාදිය පිළිබඳව ඉදිරියේදී කරුණු කියා දීමට බලාපොරොත්තු වෙනවා ඒ අර්ථයාගේ ප්‍රභේදය සල්ලක්කන විභාවන වවත්තාන කරන සමත්තං. ඔය සල්ලක්කන කියන පදය බොහෝ සෙයින් සඳහන් වෙන්නේ භාවනා පොත්වල. ඒ සල්ලක්කන කියලා කියන්නේ අනිත්‍ය ආදී වශයෙන් සැලකීම. විභාවන කියන්නේ ප්‍රකට කර ගැනීම. වවත්තාන කියන්නේ ඒ ධර්මයන් වෙන් කර ගැනීම. ඒකට සමත්තු. අත්තේ පබේද ඥානං අර්ථේ පිළිබඳව ප්‍රභේදයට ගිය නුවණ අත්තපටිසම්පිතා. මේ අත්තපටිසම්පිතා කියන්නේ මොකද්ද කියලා තෝරපු හැටි. අනෙත් තුනත් මේ ආකාරමයි. ධම්මපදේ දස්ස සල්ලක්ඛන විභාවන වවත්තාන කරන සමත්තං ධම්මේ පදේද ඥානං ධම්මපටි සම්පිතා ඒ ධර්ම පිළිබඳව ප්‍රභේදයට ගියා වූ ඒ පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් සලකන ප්‍රකට කරගන්න වෙන් කර ගැනීමට සමත් නුවණ තමයි ධම්මපටි සම්පිතා කියලා කියන්නේ නිරොත්ත පබේදස්ස පල්ලක්කන විභාවන වවත්තාන කරන සමත්තං නිරුත්තාබිලේපේ ඥානං නිරුත්ති පටිසම්භිදා ඥානං ඒ නිරුත්ති පටිසම්භිදා කියලා කිව්වේ නිරුත්ති නමැති ප්‍රභේදය සලකීම් සල්ලක්කන වශයෙන් අනිත්‍ය ආදි වශයෙන් සලකමින් ඒවා ප්‍රකට කරගන්න වෙන් කරගන්න ඒකට සමත් වූ නුවණ තමයි නිරුත්ථාබිලාපේ ඥානං කියලා සඳහන් කරනවා. නිරුත්ථාබිලාපේ ප්‍රභේදයට ගියා වූ ඥාන. ඒ වගේම ප්‍රතිදා පටිභාන පබේදස්ස සල්ලක්ඛන විභාවන වවත්තාන කරන සමත්තං කියලා විස්තර වෙන්නේ මේ පටිභාන කියන මේ කොටස් වලදී ඒ වාගේ සල්ලක්ඛන අනිත්‍ය ආදි වශයෙන් සැලකීම විභාවන ප්‍රකට කර ගැනීම වවත්තාන වෙන්කොට තේරුම් ගැනීමට සමත් වූ ප්‍රභේදයට ගියා වූ නුවණ තමයි පටිභාන පටිසම්භිදා කියලා කියන්නේ. මේ සරල වශයෙන් මුලින්ම පටිසම්භිදා හතර තේරුම් කරලා දුන්නා. ආරම්භදී මේ පටිසම්භිදා කියන්නේ මොනවද? ඥානයේ ප්‍රභේද. ඒ නිසා ඥානයාගේ නුවණේ ප්‍රභේද හතරක් කියන එක තමයි මේ පටිසම්භිදා කියන වචනේ තේරුම ඒක ප්‍රභේද හතර වෙන්නේ කොහොමද කියලා ඊළඟට දැන් දෙවනුව කියලා දුන්නා. දැන් ඒ පිළිබඳව යම්කිසි තේරුමක් අවබෝධයක් ලැබෙන්නට ඇත්තේ. අපි නිතරම ව්‍යවහාර කරනවා අත්ත ධම්ම නිරුත් පස්සේ පටිභාන කියලා මේ හතර. බුදුන් වදින කොටත් අත්තපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං ආදි වශයෙන් වන්දනා කරනවා. මේ වචන ටික නම් නිතර විවහාර කරනවා. නමුත් මේෙන් ලැබෙන අර්ථය කෙසේද කියලා වැඩි වශයෙන් හිතන්නේ බලන්නේ සාකච්ඡා කරන්නේ නැහැ. මේවා ඊ타ත්ම ගැඹුරු ධර්ම හැටියට අත්තර දාලා වගේ තියෙනවා. නමුත් අපි මේ පිළිබඳව වෑයමක් කරන්න තොන කොහොම හරි මේක සාමාන්‍ය ප්‍රමාණයෙන්වත් තේරුම් ගන්න. මුලින්ම අපි මේ අර්ථ ධම්ම කියන දෙක තෝරා ගන්නට ඕන. අර්ථ කියන්නේ මොකද? යමක ප්‍රතිඵලය. මොනවා හරි ප්‍රත්‍යයෙන් නොපන්නනම් ඒවට කියනවා අර්ථ කිය. ප්‍රත්‍යයෙන් නොපන්දි. නිර්වාණය වාසිතාර්ථය විපාක ක්‍රියා කියලා. මේ අර්ථ කියන පදයට ඇතුළත් වෙනවා මේ කරුණ. එයා ගැන පසුව විස්තර කරලා දෙනවා. ඊළඟට ධම්ම කියලා කියන්නේ යම්කිසි ඵලයක් නිපදවීමට හේතුව. ආර්ය මාර්ගය. වාසිතය. කුසල අකුසල. මෙන්න මේ ටික තමයි ධම්ම කියලා කියන්නේ. එතකොට දැන් අත්ත ධම්ම කියන්නේ මොනවද කියලා පද වශයෙන් තේරුම් ගත්තා. මේක තේරුම් ගන්න තවදුරටත් අපි කාරණා කීපයක් ගැන සාකච්ඡා කරන්නට ඕන. දැන් අත්ත කියන කියන්නේ යම් යම් ප්‍රත්‍ය වලින් හටගත් ප්‍රතිඵලයක් විපාකයක් කියලානේ තෝරලා තිබුණේ. ධම්ම කියන්නේ ඒ ප්‍රතිඵලය පහළ වීමට ඇතිවන හේතුව. හේතුව ධර්මය ඵලය අත් ඔය විදිහටයි තේරුම් ගන්නට මේ හේතුන් පිළිබඳව අපි ඩිංගක් මුලින්ම තේරුම් ගන්නට හේතු තියෙන ප්‍රධාන වශයෙන් තුනක් ජනක හේතු සම්පාපක හේතු ඥාපක හේතු කියලා ජනක හේතුව කියලා කියන්නේ යමක් නැති දෙයක් උපදවීමට සමත් වූ හේතු. දැන් නිදසුණක් වශයෙන් ගත්තහම අඹ ඇටයකින් අඹ ගහක් හැදෙනවා. එතකොට නොතිබුණු එකක් තමයි මේ අඹ ගහ. අඹ ඇටෙන් තමයි ඒක හැදුනේ. ඒ ප්‍රත්‍යයෙන් උපන්නා. බාහිර ලෝකය ගැන බැලුවත් අඹට එන නැති ප්‍රත්‍යයෙන් අඹ ගහක් නිපදුණා. ඒ වගේ ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් තමයි අත්ථ කියලා කියන්නේ. ඊළඟට අපි මේ බාහිර දෙයක් ගැන කල්පනා කළේ ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපේ මේ ජීවිත පිළිබඳව. දැන් පංච උපාදානස්කන්ධය කියනවා නාම රූප ධර්ම කියනවා. ඒ පංච උපාදානස්කන්ධ කියන්නේ නාම රූප ධර්ම කියන්නේ ඒව ඇතුළත් වෙන්නේ මේ අත්ථ යන්නට. අත්ථ කියන්නේ යමක ප්‍රතිපල. යම් යම් හේතුන් නිසා හටගත් ඒවා. ඒවා තමයි අට්ඨ කියලා කියන්නේ. ඒ අර්ථය පිළිබඳව අට්ඨ පිළිබඳව ප්‍රභේදයට ගියා වූ නුවණ තමයි අට්ඨපටි සම්පදා කියන්නේ. දැන් ඔය කිව්වේ ධනක හේතු පිළිබඳව. වී අටයකින් ගොයන් ගහක් නිපදවන එක කලින් තිබුණ එකක් නෙමෙයි. කොස් ඇටයකින් ගොස් ගහක් නිපදවනවා කලින් තිබුණ එකක් නොතිබුණ දෙයක් උපදවනවා හේතු වලට කියනවා ජනක හේතු කියලා. එතකොට දැන් අපි මෙහිදී අර්ථ වශයෙන් අදහස් කරන්නේ යමක ඵලයයිනේ. යම් යම් හේතුන්ගෙන් මොනවා හරි උපන්නා නම් පහළ වුණා නම් අන්න ඒව තමයි අර්ථ කියලා. මේ අනුව සලකා බලනකොට අපේ මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය අත්ථ යන්නට ඇතුළත් වෙනවා. මොකද අපේ පංච උපාදානස්කන්ධය යම්කිසි හේතුවකින් හටගත්ත ඵලයක්. හේතුවකින් හටගත්තු ඵලයනේ අර්ථ කියලා කියන්නේ මෙතන අර්ථ කියන්නේ පාලි පදය අර්ථ කියන්නේ අපේ සිංහල වචනේ. එතකොට අපේ මේ පංච උපාදානස්කන්ධයට කියන්න පුළුවන් අත්ථ කියලා. මොකද යම්කිසි හේතුන්ගෙන් හටගත්තු දේවල්. එහෙම නැත්නම් නාම රූප ධර්ම කියලා අපට කියන්නට පුළුවන්. ඒ නාම රූප ධර්ම යම් යම් හේතුන්ගෙන් හටගත්තු දේවල්. දැන් රූප ධර්ම ගැන සලකලා බැලුවහම අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියලා ප්‍රධාන හේතු හතරක් තියෙනවා. ඒ හේතු හතරෙන් තමයි මේ රූපස්කන්ධය පවතින්නේ පහළ වෙන්නේ. අපේ මේ හිස අතපය බඩ පපුව ආදී මේ කොටස් ටික එහෙම නැත්නම් මේ පඨවි ආදී රූප සමූහය මෙයා පහළ වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියන මේ හේතු හතරකින්. අනේ හේතු අතරෙන් පහළ වෙච්ච රූපස්කන්ධය අර්ථ. මොකද හේතුන්ගෙන් හටගත් දේවල් කියන තේරුම. ඊළඟට වේදනා සංඥා සංස්කාර විඥාන කියලා හතරක් තියෙනවා. ඒවා ස්වභාවය තමයි අරමුණට නැමී. වේදනාව විඳීම් වශයෙන් අරමුණට නැමෙනවා. සංඥාව හඳුනා ගැනීම වශයෙන් අරමුණට නැමෙනවා. සංස්කාර රැස්කිරීම වශයෙන් අරමුණට නැමෙනවා. විඥානයේ අරමුණු දැන ගැනීම වශයෙන් අරමුණට නැමෙනවා. ඒ නිසා ඒවට කියනවා නාම කියලා. ඒවටත් හේතු තියෙනවා. මොනවාද අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශ කියලා. ස්පර්ශ කියන්නේ මේ අපි මේ අතින් යමක් අල්ලුවාම එකට එකටක් කියනවා ස්පර්ශ කියලා ඒක නෙමෙයි. අරමුණු ස්පර්ශ වීම ස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට අරමුණු ස්පර්ශ වීම. විත්‍යයකට හිරවිලිය වැටෙන්න වගේ මේ අරමුණු ස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ස්පර්ශ වීම තමයි පස්ස කියලා කියන්නේ. එතකොට වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතර අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශ කියන මේවාන් තමයි පහළ වෙන්නේ. එතකොට මේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතරක් අර හේතුන්ගේ ප්‍රතිපල. එතකොට රූපස්කන්ධයත් අර අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියන මේ හතරේ ප්‍රතිපල. ඉතින් ඒවට කියන්න පුළුවන් අර්ථ කියලා. අර්ථ කියලා කියනවා. හේතුන්ගෙන් හටගත්තු දේවල්. ඒව හට ගැනීමට උපකාර වූ හේතු වලට කියන්න පුළුවන් ධම්ම කියලා. දැන් අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ආහාර කියන මේ හතරට කියන්න පුළුවන් ධර්ම කියලා. ඊළඟට අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ස්පර්ශ කියන මේ හතරට කියන්න පුළුවන් ධම්ම කියලා. ඒ හේත් ධර්ම නැමැති හේතුන්ගෙන් හටගත් දේ තමයි අර්ථ කියන්නේ. එතකොට මේ අර්ථ ධර්ම කියන්නේ මොකක්ද කියන එක දැන් ටිකක් මේ ශ්‍රාවකයන්ට තේරෙන්නට ඕන. මේ කිව්වේ ජනක හේතුව පිළිබඳව. ඊළඟට සම්පාපක හේතු කියලා. සම්පාපක කියන්නේ අර ජනක හේතු වාගේ නැති දෙයක් උපදවන හේතුවක් හේව නෙමෙයි. තියෙන තනකට පැමිණීම වගේ අර්ථයක් එයින් අදහස් කරනවා. දැන් අපි හිතමු අපි කොළඹට යනවා කියලා. යම්කිසි පාරකින් කොළඹට යනවා. ඒ පාරවල් වලින් ගියාම අපට කොළඹ හමු වෙනවා මුණ ගැහෙන. නමුත් ඒක අපි නිපදෝපේ එකක් අමුතුවෙන් හදපු එකක් නෙවෙයි. තිබෙන්නා වූම කොළඹට අපි පැමුණා. සම්පාපක හේතු කියන්නේ ඒකයි. ඒ වගේ අපි ඔරුවකින් පාරවකින් ගඟ ගඟෙන් එතර වෙනවා. අපි එතරට යනවා. එතරට ගියාම අපට ඒ එතර අපි නිර්මාණය කරපේ ගන්න නෙමෙයි. තිබෙන්නා වූම එතරට අපි පැමුණුණා. සම්පාපක කියන්නේ පමුණ වීම කියන එක. ඒවට කියනවා සම්පාපක හේතු කියලා. ඊළඟට ඥාපක හේතු. දැන් අපි කතා කරනම එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මය කියනකොට කියවනකොට අපිට යම් අර්ථයක් දැනෙන යමක් තේරෙනවා. අපි කතා කරනකොටත් අනුන්ට යමක් හැඟෙනවා. අනේ හැඟීම ඇතිකරණයට කියනවා ඥාපක හේතු කියලා. විශේෂයෙන් ත්‍රිපිටක ධර්මයේ ඥාපක හේතුව. ඒ ත්‍රිපිටක ධර්මයේ කියනකොට කියවනකොට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම හැඟීම් පහළ වෙනවා. ඒ නිසා ඒවට ඥාපක හේතු කියලා කියනවා. මේ විදිහට හේතු වර්ග තුනක් තියෙනවා. එතකොට මෙතන අත්ථ එහෙම නැත්නම් අර්ථ කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් දෙය. අර කලින් කිව්ව හැටියට අඹ ඇටයකින් අඹ ගහක් නිපදුණාද කොස් ඇටයකින් කොස් ගහක් නිපදුණාද අන්න නිපදෙච්ච දේ අර්ථය ඊළඟට අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියන මේ හතරෙන් රූපස්කන්ධේ පහළ වුණාද අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශ කියන මේ හතරෙන් නාමස්කන්ධ පහළ වුණාද ඒ පහළ වූ රූපස්කන්ධ නාමස්කන්ධ තමයි අර්ථ කියලා කියන්නේ ඒ වගේම නිර්වාණය. නිර්වාණයටත් අර්ථ කියනවා. ඒ මොකද අර්ථය කියලා කියන්නේ නිර්වාණයට අර කලින් කියාපු මේ උපදවන ජනක හේතුවක් නැහැ. අඹ ඇටයකින් අඹ ගහක් නිපදවන්නා වගේ නිවන නිපදවීමට හේතුවක් නැහැ. අපි මෙගොඩ ඉඳලා එතරට යන්න වගේ නිර්වාණය කියන එක හමු වෙන එක. එතකොට ඥාපක මේ සම්පාපක නැමැති හේතුයේ ප්‍රතිඵලයක් තමයි නිර්වාණය. කැමිනීම නිසා නිර්වාණය හමු වෙනවා. එතකොට යම් යම් ප්‍රත්‍යවලින් උපන් දේවල් ඊළඟට නිර්වාණය කියන්නේ සම්පාපක හේතුයෙන් පැමිණෙන නිර්වාණය ඒවට අර්ථ කියන්න පුළුවන්. භාෂිතාර්ථය කියලා තව එකක් තියෙනවා. අපි යමක් ප්‍රකාශ කළාම කතාබස් කළාම ත්‍රිපිටක ධර්මයේ හෝ අපේ සත්‍යයනා කරනකොට කියනකොට යම් හැඟීමක් අපට අර්ථයක් ඇති වෙනවා. ඒ අර්ථයක් මේ ප්‍රතිඵලයක් අත්‍ය යන්නට අදහස් ඇතුළත් වෙනවා. ඒ භාසිතයේ ප්‍රතිඵලයක් තමයි හැඟීම. එනිසා භාසිතාර්ථය කියලා මේ කාරණා තුනක් ඊළඟට විපාක අපි යම් විපාකයක් ලබනවා කර්ම විපාක කුසල විපාක අකුසල විපාක මොනවා හරි ඒ ලබන දේ අපි විපාකයක් දැන් ඒකටත් කියන්න පුළුවන් ආර්ථ කියලා මොකද ප්‍රතිඵල කියන තේරුම ක්‍රියා කියන එකක් ක්‍රියාවත් ඒකක් හේතු හේතු හේතුක ඵලයක් ඒ නිසා මේ අර්ථ කියන පාලියෙන් අර්ථ කියන අපි සිංහලෙන් අර්ථ කියන මේ ධර්මයට යම් යම් ප්‍රත්‍යම් වලින් උපන්දී නිර්වාණය වාසිතාර්ථය විපාක ක්‍රියා කියන පහක් තියෙනවා මේ පහම යම් යම් ප්‍රතිඵල ඵල මිසක් හේතු එහෙම නෙමෙයි මේ පහම ඵල යම් යම් හේතුන්ගේ ඵල තමයි මේ කියාපු පහ. අන්න ඒවට කියනවා අර්ථ කියලා. අර්ථ කියන්නේ ඒකයි. යම් යම් හේතුන්ගෙන් හටගන්න තියෙන්නේ මේ ඔක්කොම දැන් ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් තියෙනවා. ජනක හේතුයෙන් හටගත්තු දේවල් තමයි අපේ මේ නාම රූප ධර්ම. සම්පාපක හේතුයෙන් තමයි නිර්වාණය. ඊළඟට මේ භාසිතයෙන් හටගත් එක තමයි භාසිතාර්ථය. විපාකත්තේ යම් කරන ලද කර්මයන්ගේ විපාක ක්‍රියා. ඒ ඔක්කොම ප්‍රතිපල. අන්නේමා පිළිබඳව කලින්ම කිව්වා අත්ථප්පවේදස්ස සල්ලක්කන විභාවන වවත්තාන කරන සමත්තං අත්තේ පබේද ඥානං අත්ථපටි සම්බිදාව. ඔය කිව්වේ මේ අර්ථයාගේ ප්‍රභේදය. අත්ත කියන පාලි පදයේ සිංහලෙන් අපි අර්ථ කියනවා ඒක ප්‍රභේද තමයි ප්‍රත්‍යං උපන්දේ නිර්වාණය භාසිතාර්ථය විපාක ක්‍රියා කියන මේ පහ මේ ඔක්කොම ප්‍රතිපල මෙන්න මේ ප්‍රතිඵල පිළිබඳව ප්‍රභේදයට ගියා වූ ඥාණය තමයි අත්ථ පටිසම්භිදා ඥාණය කියලා. දැන් මේ ශ්‍රාවකයන්ට ඒ පිළිබඳව යම්කිසි හැඟීමක් ඇති වෙන්නට ඕන මෙතෙක් කියාපු යම් යම් ප්‍රත්‍යවලින් උපන් දේ නාම රූප ධර්ම ආදිය නිර්වාණය වාසිතාර්ථ විපාක ක්‍රියා කියන මේ ප්‍රතිඵල පහ මෙන්න මේවා තමයි අර්ථ කියලා කියන්නේ අන්නේ අත්තප්ප වේදස්ස සල්ලක්කන විභාවන බවත්තාන කරන සමත්තං ඒ අර්ථ නම් වූ මේ කියන ලද කාරණා පිළිබඳ නුවණින් සැලකීම ප්‍රකට කර ගැනීම වෙන්කොට ගැනීමට සමර්ථ වූ අර්ථය පිළිබඳව මේ කියාප දේවල් පිළිබඳව ප්‍රභේදයට ගියා වූ ඥාණය තමයි අත්ථ පටිසම්භිදා කියලා කියන්නේ. දැන් ඉතින් මේ කාරණය ගැන යම් කිසි හැඟීමක් ඇති වෙන්නට ඕන මේ ගැඹුරු කාරණා ඔయిత වැඩියත්ම සරල කරන්නට අපට පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය අයට බණ දාන අහලා තියෙන අයට මේවා යම් කිසි ප්‍රමාණයකින් තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. දැන් මේ අෂ්ඨ පටිසම්භිදා කියන එක තමයි මෙතෙක් විස්තර කරන්නට හේතුව. පටිසම්භිදා. ඊළඟට ධම්ම පටිසම්භිදා කියන එක. ධම්ම කියන්නේ හේතු කියලා කිව්වනේ. දැන් ප්‍රත්‍යයෙන් උපන්දී අර්ථ. නිර්වාණයත් අර්ථ. අපි යමක් භාෂිත ප්‍රකාශ කළා මේකෙන් ලැබෙන හැඟීම හඟවන එකත් අර්ථ. විපාක ක්‍රියා කියන මේ පහම අර්ථේ ප්‍රතිඵල. ධම්ම කියලා කියන්නේ ඒක අනිත් පැත්ත තමයි. ඵල නිබ්බත්තකෝ හේතු. අර අලින් අලින් කියාපු ඵල නිපදාන්නට සමත් වූ හේතු වලට කියනවා ධම්ම කියලා. දැන් අපි අඹටයක් හිතෙව්වහම අඹ ගහක් හැදෙනවා. ඒ අඹ ගහ හැදීමට හේතුනේ අඹට. අපි සරල වශයෙන් ගත්තා මේක ධර්මයන්ට ඇතුළත් වෙනවා. කොස් චටයක් හිටෙව්වහම කොස් ගහක් හැදෙනවා. ඒ කොස් ගහ තමයි ඒක ප්‍රතිඵලය. ඒ කොස් ගහ හැදීමට උපකාරී වූ ජනක හේතුව වූ ඒ කොස් ඇටය තමයි ධර්ම වශයෙන් ගන්නට තියෙන මේ බාහිර දේවල් පිළිබඳව. ඊළඟට අපි නාම රූප ගැන කතා කළානේ. අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියන මේ හතරකින් නාම රූප ධර්මයන් නිපදවනවා කියනවා. ඒ නිපදවපු නාම රූප ධර්ම ඇතුළත් වෙන්නේ මේ අර්ථ අර්ථයන්. ඒක ඒ පැත්තට ඇතුළත් වෙනවා. ඒ නාම රූප ධර්මයන් නිපදවෝ අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියන මේ හතර ධර්මයන්ට ඇතුළත් ඵල නිබ්බතකෝ හේතු කියලා සඳහන් කළේ ඒක. වෙනත් දේ පිළිබඳවත් දැන් පංච උපාදානස්කන්ධය ආදී කවර ආකාරයෙන් කින් ගත්තත් ඒවා පහළ වීමට හේතුව තමයි ධර්ම කියලා කියන්නේ. ඒ ඒවා පිළිබඳව ධම්මප්පමේ දස්ස සලක්ෂණ විභාවන භවත්ථාන කරන සමත්තං ධම්මේ පබේද ඥානං ධම්මපටිසම්භිදා මේ කියන ලද ධර්ම හේතුන්ගේ සල්ලක්කන අනිත්‍ය ආදි වශයෙන් සැලකීම ප්‍රකට කර ගැනීම වෙන් කර ගැනීම ආදී ඒවට සමර්ථ වූ ධර්මයන් පිළිබඳව ප්‍රභේදයට ගියා වූ නුවණ තමයි ධම්මපටිසම්භිදා කියන්නේ දැන් මේ කාරණාතික සෑහෙන ප්‍රමාණයකට වැටහෙන්නට ඕන. අත්ථ පටිසම්භිදා ධම්ම පටිසම්භිදා. කොට අත්ථ පටිසම්භිදා කියන්නේ යම් යම් දේවල් වලින් පහළ වෙන ප්‍රතිඵල පිළිබඳව ප්‍රභේදයට ගියා වූ නුවණ තමයි. යම් යම් හේතුන්ගෙන් හටගත් දේ නිර්වාණය භාසිතාර්ථේ විපාක ක්‍රියා කර කියලා මේ විදිහට පස් ආකාරයක් තියෙනවා ඒ ප්‍රතිඵල මෙන්න මේවා පිළිබඳ ප්‍රභේදයට ගියා වූ නුවණ තමයි අත්පටිසම්භිදා කියන්නේ. ඊළඟට ධම්මපටිසම්භිදා කියන්නේ මේ කියන ලද යම් යම් දේවල් පහළ වීමට ඇති වෙන හේතු. ආර්ය මාර්ගය. වාසිතය කියන්නේ අපි කතා කරන්නේදී කුසල අකුසල මේ ඔක්කොම හේතු. යම් ඵලයක් ප්‍රතිඵලයක් නිපදවීමට හේතු වන දේ ධර්ම. කොට ආර්ය මාර්ගයේ අර සම්පාපක හේතුවක්. ආර්ය මාර්ගයේ ගමන් කළාම නිර්වාණය හමු වෙනවා. අපි උපදවනවා නෙමෙයි නිර්වාණය. අර මෙගොඩුන් එගොඩට යන්න වාගේ ආර්ය මාර්ගයේ ගමන් කළාම නිර්වාණය හමු වෙනවා. ඒ නිසා ආර්ය මාර්ගයත් හේතුවක්. භාෂිතය කියන්නේ අපි කතා කරන දේ විශේෂයෙන් ත්‍රිපිටක ධර්ම. මේවා කියනකොට සත්‍යයනා කරනකොට යම යම් අර්ථයක් හඟවනවා. ඒ නිසා මේ භාෂිතය කියන එකත් අර අර්ථය හඟවීමට හේතුවක් වෙනවා. කුසල අකුසල කුසල ධර්මයන්ගෙන් දැන් කාමාවචර කුසලයන්ගෙන් දිව්‍ය මනුෂ්‍ය වශයෙන් නාම රූප ධර්ම එමනම් පංච උපාදාන ස්කන්ධ ප්‍රතිඵල දෙන්න කියලා. ඊළඟට ධ්‍යාන සිත් වලින් ඒ බඹල වේපදීම් වශයෙන් ඒ විදිය ප්‍රතිඵලගෙන දෙනවා. ඒ කුසල වශයෙන් බැලුවා. එතකොට කුසලයේ ධර්ම. ඒ කුසලයෙන් හටගත්තු පංච උපාදානස්කන්ධය සුගති වශයෙන් හෝ ඒවා අර්ථයන්ට ඇතුළත්. ඊළඟට අකුසල. අකුසලයන් නිසා සතර ආපායේ උපදිනවා. සතර ආපායේ නාම රූප ධර්මයන් පංච උපාදානස්කන්ධ පහළ වෙනවා. ඒ සතර ආපායේ පංච උපාදානස්කන්ධ පහළ වීමට ඇතිවන හේතුව තමයි අකුසල. ඒ නිසා අකුසල වලට ධර්ම කියන්න පුළුවන්. අකුසල නැමැති ධර්මයෙන් තමයි සතර අපා වල නාම රූප පංච උපාදානස්කන්ධ කියන ඒවා පහළ වෙන්නේ. ඒ පහළ වෙච්ච අර්ථයන්ට ඇතුළත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ අත්තපටි සම්බිදා ධම්මපටි සම්බිදා කියන දෙපදය තේරුම් ගන්නට තියෙන්නේ. ඒ වගේම මේ පිළිබඳව දේශනාවේ තියෙන මේ සාමාන්‍ය ජනයාට ශ්‍රාවකයන්ට ලෙහසියෙන් තේරුම් ගන්න පුළුවන් කාරණා ටිකක් අත්පටි සම්බිදා ධම්මපටි සම්බිදා පිළිබඳව විශේෂයි. දුක්ඛේ ඥානං අත්පටි සම්බිදා. දැන් හොඳට තේරුම් ගන්නට පුළුවන්. දුක්ඛේ ඥානං කියන්නේ දුක පිළිබඳව නුවණ ප්‍රභේදයට ගියා වූ නුවණ අර්ථ ප්‍රතිසම්බිදාවට ඇතුළත් වෙනවා. අර්ථ ප්‍රතිසම්බිදා කියන්නේ දුක පිළිබඳව ප්‍රභේදයට ගියා වූ නුවණ. දුක්ඛ සමුදය ඥානං ධම්ම ප්‍රතිසම්බිදා. එතකොට දුක්ඛ සමුදය කියන්නේ අර දුක පහළ වීමට තියෙන හේතුව. අපි මේ පුරුදු පරිගත් ගත්තාම තණ්හාව. තණ්හාව තමයි දුක්ඛ සමුදය කියන්නේ. තණ්හාව නිසා තමයි අර දුක පහළ වෙන්නේ. ඒ නිසා දුක පහළ වීමට හේතු වන තණ්හාව පිළිබඳව නුවණ ධම්මපටිසම්පදා. දුක්ඛ සමුදය ඥානං ධම්මපටිසම්පදා. දුක්ඛේ ඥානං අත්තපටිසම්. දුක්ඛ කියන්නේ ප්‍රතිපලයක්. ඒ ප්‍රතිඵලයේ පිළිබඳව ප්‍රභේදයට ගියා නුමන තමයි අක්කපද සම්පදා. හේතුව පිළිබඳව ප්‍රභේදයට ගියා නුමන තමයි ධම්මපටිපද. තව දෙකක් තියෙනවා. දුක්ඛ නිරෝධේ ඥානං අත්තපටි සම්පදා. දුක්ඛ නිරෝධය කියන්නේ නිර්වාණය. ඒ නිර්වාණය පිළිබඳව ප්‍රභේදයට ගියා නුමන තමයි අත්තපටි සම්පදා. දැන් කලිනුත් කිව්වනේ නිර්වාණය කියන්නේ යම්කිසි ප්‍රතිඵලයක් කියලා. අර ජනක හේතුවක් වාගේ එහෙම නැති දෙයක් ඇතිවීමක් නෙවෙයි. ඒකට කියන්නේ සම්පාපක හේතු කියලා. ඒ සම්පාපක හේතුව නිසා හමු වෙච්ච එකක් තමයි නිර්වාණය කියන්නේ. දුක්ඛ නිරෝධ කියන්නේ ඒක. දුක්ඛ නිරෝධය ඥානං අත්පටිසංවිතා. අර සම්පාපක කියන හේතුයෙන් හමු වෙච්ච ප්‍රතිඵලය තමයි දුක්ඛ නිරෝධය නිර්වාණය. ඒ නිසා ඒ පිළිබඳ නුවණ අත්පටිසම්පදාන. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාඥානං ධම්මපටිසම්පදාන. ඒ දුක නැති කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපදාවක් කියන දුක්ඛ නිරෝධ ගාමිනියා ප්‍රතිපදාව. දුක් නිරෝධයට යන ප්‍රතිපදාව පිළිබඳව නොවන ධම්මපටිසම්භිදා. දැන් මේ අත්තපටිසම්භිදා ධම්මපටිසම්භිදා කියන්නේ මොනවද කියලා මේ ශ්‍රාවකයන්ට සෑහෙන ප්‍රමාණයට මේ කාරණා ටිකෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන බැලුවාම දුක්ඛේ ඥානං කියන්නේ අත්තපටිසම්භිදා. දුක්ඛ සමුදය ඥානං කියන්නේ ධම්මපටිසම්භිදා. දුක්ඛ නිරෝධේ ඥානං කියන්නේ අත්පටිසම්පදා. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා ඥානං කියන්නේ ධම්මපටිසම්පදා. ඔය විදිහට තේරුම් ගැනීමට චතුරාර්ය සත්‍ය ධර්මයන් මේකට අතුලත් කරලා දේශනා කළා කියනවා. ඊළඟට සාඩින්ගක් විස්තර කරනවා හේතුම් ඥානං ධම්මපටිසම්පදා. අපි කලින් සාකච්ඡා කරපු එකමයි. යම් යම් හේතුන් පිළිබඳව නුවණ ධම්මපටිසම්පදා. හේතු ඵලේ ඥානං අත්තපටිසම්පදා. ඒ හේතුන්ගෙන් හටගත් ප්‍රතිඵල පිළිබඳව නුවණ අත්තපටිසම්පදා. හේතුව පිළිබඳව නුවණ ධම්මපටිසම්පදා. ධම්මේ අත්තපටිසම්පදා ධම්මපටිසම්පදා කියන කාරණා දෙක පිළිබඳව ශ්‍රාවකයන්ට සෑහෙන වැටහීමක් ඇති වෙන්නට ඕන මේ ගැන තවදුරටත් විස්තර කිරීමට කාලය ගන්නෙ නැහැ. ඊළඟට තුන්වෙනි එක නිරුත්තාබිලාපේ ප්‍රභේද ඥාන පබේද ඥානං නිරුත්ත්‍ය වටි සම්බිදා කියලා කිව්වන්නේ. නිරුත්තාබිලාපය. ඒ ඉහත කියන ලද හේතුඵල පිළිබඳව ඒ ධර්මයන් සමග නියත සම්බන්ධය ඇති. ස්වභාව නිරිත්‍ය නම් වූ මාගධ භාෂාව පාලි භාෂාව පිළිබඳව නොවන නිරොත්ති ප්‍රතිසම්පදාව කියලා අපේ අටුවාවල විස්තර කරලා තියෙනවා. නිරොත්ති කියන්නේ මේ ව්‍යාකරණ කියන එකයි. පාලි ව්‍යාකරණ පාලි භාෂා ව්‍යාකරණ පිළිබඳව නොවන. ඊට මේ කියන ලද ආකාරයට මේ ප්‍රතිසම්පදාවන් ලබනකොට මේ නිරුත්ති පිළිබඳව මාගද මාතාවයි කියන ස්වභාව නිරුත්ති පිළිබඳව ඒ ශ්‍රාවකයාට નિરાයාසයෙන්ම අවබෝධය ඇති වෙනවා. ඒකයි නිරුත්ති පටිසම්භිදා කියලා කියන්නේ. පටිභාන පටිසම්භිදා කියන එක තමයි හතරවෙනි එක. පටිභාන කියන්නේ මේ ඥානේසු ඥානං කියලා මේ විස්තර වෙනවා. අර මුලින් කියන ලද අත්පටි සම්බිදා ධම්මපටි සම්බිදා නිරුත්තිපටි සම්බිදා කියන ඥාන පිළිබඳව ඥාන තුන පිළිබඳව ක්‍රියාකාරීත්වය කෙරෙන්නේ මේ අවසානයේදී කියන ලද පටිභාන පටි සම්බිදා කියන ඥාණයෙන් තමයි. ඒක තමයි පටිභාන පටිසම්භිදා කියලා කියනවා. දැන් සමහර රහතන් වහන්සේලාට රහත් වුණාන් පස්සේ ආ ඉගෙන ගන්නට ඕන ධර්ම දේශනා කරන්න පුළුවන්. ඒ මේ ප්‍රතිසම්භිදාවන් ඉහළ මට්ටමකට තියෙන රහතන් වහන්සේලාට. අපේ මේ රටෙත් එක උපාසිකාවක් ස්වාමීන් වහන්සේ නමකට දරුවෙක් වගේ සලකලා ඉගෙන ගන්න කාලේ භාවනා කරන කාලේ අපෝපස්ථාන කළා. හැමදාම උන්වහන්සේ සුවපත් වේවා කියන පදේ තමයි කිව්වේ මේ දාන පිළිගන්නකොට. කොහොම ගිහින් අන්තිමේදී මේ උපාසිකාවම අසුර කරගෙන රහත් වුණා. දැන් විහාරයේ ඉන්න නායක හාමුදුරුවෝ මේ හොඳටම දැනගෙන දැන් රහත් වෙලා කියලා අද ධර්ම දේශනා කරන්න කියලා ආරාධනා කළා. පිළිගත්තා. අනෙක් අය දායකව අන්න ඔබේ පුතා අද ධර්ම දේශනා කරනවා. දිහෙන් බණ අහන්න කියලා අර උපාසිකාවට මේ දිග කතාවක් යන්දා සුවල්පයක් කියාගෙන. ඉතින් ඒ උපාසිකාවක අනේ හැම දිනාටම බණ කියන්න බෑනේ මගේ පුතා හැමදාම මෙච්චර කාලයක් මට සුවපත් වේවා කියලායි දේශනා කළේ උනත් මම යනවා බණ අහන්න කියලා ගියාම වනහා. උන්වහන්සේ මොනවත් මේ ව්‍යාකරණාරාමයේ වැගෙන ගත්තේ නැහැ. අර සුවපත් වේවා කියන පදේ අරගෙන මාත්‍රිකා කරගෙන එළි වෙනකන් උන්වහන්සේ ධර්ම දේශනා කළා. එළි වෙනකොට අර අපෝපස්ථාන කරපු උපාසිකාව උතුම් වූ සෝවාන් මාර්ග ඵලයටපත් වුණා. මේ වගේ රහත් වුණාම ප්‍රතිපන්ති ප්‍රතිසම්බිදා සහිතව මේ නිරුත්ත කියන භාෂාව පිළිබඳව දැනීම ඇති වෙනවා. දල වශයෙන් අපි සලකා ගන්නකොට මේ භාෂාව පිළිබඳව ව්‍යාකරණ පිළිබඳව ඇති වෙන දැනුම තමයි නිරුත්ති පටිසම්භිදා කියලා කියන්නේ. පටිභාන පටිසම්භිදා කියන මේකෙන් තමයි අනිත් ඥාන තුනේම ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ. මෙන්න මේ විදිහටයි මේ ප්‍රතිසම්භිදා හතර මේ දේශනාවේ සඳහන් වෙන්නේ. ඊළඟට මේ ප්‍රතිසම්පදා පිළිබඳව තව විස්තරයක් තියෙනවා. මේ ප්‍රතිසම්පදාවන් ප්‍රභේදයට යන භූමි දෙකක. ශේක භූමිය අශේක භූමිය කියලා. ඒවට භූමි කියලා ව්‍යවහාර කරනවා ශේක භූමිය කියන්නේ සෝවාන් සතරදාගාමී අනාගාමී කියන මෙන්න මේ ප්‍රදේශය. අශේක භූමිය කියන්නේ රහත් බව. මේ ශේක භූමියේදී අශේක භූමියේදී මේ ප්‍රතිසම්පදා හතර ප්‍රභේදයට යනවා. දැන් සරියුත් මගලන් අග්‍රශ්‍රාවකයන් මහන්සලා 80 මහා ශ්‍රාවකයන් මහන්සලා එවාගම මේ ප්‍රතිසම්පදා පිළිබඳව තනතුරු ලැබී මහා කච්චායන මහරහතුන් වහන්සේ ආදී මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ මේ සතර ප්‍රතිසම්පදාව අසේක භූමියේහි ප්‍රභේදයට යනවා. කියන්නේ අසේක භූමියට පැමිණිලා ප්‍රභේද වශයෙන් උන්වහන්සේලා අවබෝධ කරගන්නවා කියන තේරුම. ඊළඟට ශේක භූමිය. ශේක භූමියෙහි ආනන්ද හාමුදුරු චිත්තග්‍රහපතිය ධම්මික උපාසක උපාලි ගෘහපති කුජ්ජුත්තර උපාසිකා ආදීන්ට මේ ප්‍රතිසම්බිදාමන් ප්‍රභේදයට යනවා ප්‍රභේද වශයෙන් අවබෝධ කරගන්න. ඒ දිව ශේක භූමිය ආනන්ද හාඳුර චිත්ත ග්‍රහපති ධම්මික උපාසක උපාලි ග්‍රහපතිය කුජ්ජතර ඔක්කොම සෝවාන් පුජ්‍ය. ඒ සෝවාන් භවයේදී මේ අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිභාන කියන ප්‍රතිසම්පදා හතර ප්‍රභේදයට යනවා. ප්‍රභේද වශයෙන් තේරුම් ගන්නවා කියන එකයි මේකේ අදහස. ඒ වගේම දේශනාවේ තියෙනවා අපි දල වශයෙන් සලකා බලනකොට මේ ප්‍රතිසම්පදා හතරෙන් මුල් දෙක හේතුඵල ධර්ම. හේතුඵල න්‍යාය කියන එක. ඒ දෙක තමයි ප්‍රධාන වෙන්නේ. නිරුත්ති කියන්නේ භාෂාව පිළිබඳව දැනුම. පටිභාන කියන්නේ මේ ඥාන තුන පිළිබඳවම ක්‍රියාකාරීත්වය කරන නුවණ. එතකොට සෝවාන් පුජ්‍යලයටත් මේ න්‍යාය පහළ වෙනවා. කතමෝතස්ස අරියෝ ඥායෝ පඤ්ඤාය සුදික්ඛෝ හෝති. මේ බුදුරජාණන් වහන්සේම වදාරනවා මේ සෝවාන් පුජ්‍යලයා කවර ආර්ය න්‍යායක් නුවණින් මනාකොට අවබෝධ කළා. මේ ගෘහපතියෙකුට වදාරණිද ගහපති අරිය ශාවකෝ පටිච්ච සමුප්පාදං යේව සාදුකං යෝනිසෝ මනසිකරෝ ගෘහපතිය මේ සාතනී ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදයේම මනාකොට නුවණින් මෙනෙහි කරනවා දැන් පටිච්ච සමුප්පාදයේ තියෙන හේතුඵල ධර්ම එතකොට හේතුඵල ධර්ම නැතුව මොනම ශ්‍රාවකයෙකුටවත් බෑ ධර්ම අවබෝධය කරන්න. දැන් සෝවාන් පුජ්‍යලයා ගැන කියනකොට යංකෙන්ති සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා ඒ හැමතැනම තියෙන මංගල දේශනාවෙත් ඕක සඳහන් වෙනවා. යමක් හේතුන්ගෙන් හටගත්තනම් ඒ සියල්ලම විනාශ වෙන සුළුයි කියලා අවබෝධය තියෙනවා සෝවාන් පුජ්‍යලයාට. එතකොට සෝවාන් පුජ්‍යලයාටත් මේ ප්‍රතිසම්පදා හඳුන ප්‍රකට වෙනවා. දැන් මේ අටුවාමයේ කියන ලද කාරණේම තේරුම් ගන්න පුළුවන් ආනන්ද හාඳුරු චිත්තග්‍රාහපති ධම්මික උපාසක උපාලේ ගෘහපති කුජ්ජතරායන අයට මේ ශේක භූමියේදී මේ ප්‍රතිසම්පදාවන් ප්‍රභේද වශයෙන් ආબોධනවා කියන. මේ විදිහට සේ හැම පුජ්‍යලයකට මේ ප්‍රතිසම්පද හේතුඵල ධර්මයන් පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නට ඕනම. එහෙමනම් සූපිලිසිඹියා පත්‍රහත් කියලා කියන්නේ මොකද? ඒක විශේෂත්වයක්. හැම දිනාටම සාමාන්‍ය ප්‍රමාණයෙන් හේතුඵලයන් පිළිබඳව අවබෝධය ලැබෙන අතර අති විශිෂ්ට අවබෝධයක් ලැබෙන අයේ සිව්පිලිසෙඹියාවත් සතර ප්‍රතිසම්බිදාවන් සහිතව රහත් වෙනවද ඒ පිළිබඳව අන්තිම කෙල පැමිණි ශ්‍රේෂ්ඨ උතුම් අවබෝධයක් ලැබෙනවා. ඒකයි තේරුම. එහෙම නැත්නම් හැම ආර්ය ශ්‍රාවකයෙකුටම මේ හේතුඵල ධර්මයන් පිළිබඳව දැනුම ඇති වෙන්නට ඕනේ. ඒක තමයි මේ කලින් සඳහන් කළ දේශනාවේ දගහපති අරිය ශාවකෝ පටිච්ච සමුප්පාදං හේව සාදුකං යෝනිසෝ මනසිකරෝ. මේ ආර්ය ශ්‍රාවකයා හේතුඵල ධර්මයන් පිළිබඳව මනාකොට නුවණින් මෙනෙහි කරනවා. මේ විදිහට මේ ප්‍රතිසම්බිදාවන් ශේක භූමියේදී අශේක භූමියේදී ප්‍රභේදයට යනවා ප්‍රභේද වශයෙන් අවබෝධ කරගන්නවා දැන් සීක භූමියේදී ආනන්ද හාමුදුරුව චිත්තග්‍රහපති ධම්මික උපාසක උපාල ගෘහපති කුජ්ජතරා ආදි කියන තව ඕන තරම් ඒවා කියනවා. ඒ සීක භූමියේදී මේ අත්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන ප්‍රතිසම්බිදාවන් එයාට ප්‍රභේදයට ගියා. ප්‍රභේද වශයෙන් අවබෝධ කරගත්තා කියන තේරුමයි. එකට අපිට එතනින්ම තේරුම් ගන්න පුළුවන් සෝවාන් ආදී අනිකුත් ආර්යයන් හැමදෙනාටමත් මේ හේතුඵල ධර්මයන් පිළිබඳව දැනුම අවශ්‍ය වෙනවා මාර්ගඵල පහළ කරගැනීමට. ඉතින් අසේක භූමියයි කියන රහත් භූමියේදී සරියොත්මකලන් දෙනම අසූමහා ශ්‍රාවකයන් ආදී මහා ගච්ඡාන තරුන් වහන්සේ ආදීන්ට ප්‍රකට වුණා මේ ප්‍රතිසම්පදාව අසේක භූමිය කියන රහත් භාවය. ඒ ප්‍රකට වෙන අවස්ථා දෙක පිළිබඳව තමයි මේ සඳහන් කොට. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රතිසම්බිදා යම්කිසි ප්‍රමාණයකින් හැම ආර්ය ශ්‍රාවකයෙකුටම අවශ්‍ය වෙනවා. හේතුඵල ධර්මයන් පිළිබඳව දැනුම අවශ්‍ය වෙනවා මාර්ග ඥානයක් පහළ කරන්න. මේ සප්ත විසුද්ධිය පිළිබඳව බැලුවත් ඔය කාංකා විතරණ විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන මේවායේදී හේතුඵල ධර්මයන් අවබෝධ වෙනවා දැනෙනවා. ඒවා අවශ්‍ය වෙනවා. මේ විශේෂත්වය තමයි සිව්පිලිසිඹියාපත් කියන්නේ ඒ අත්ත ධම්ම නිරුත්‍ය ප්‍රතිභාන කියන මෙතෙක් අපි විස්තර කළ මේ කාරණා හතර පිළිබඳව ඉහළම මට්ටමකට ගිය ශ්‍රාවකය තමයි සිව්පිලිසිඹියාපත් රහත් කියන්නේ. වෙනස ඒකයි. එහෙම නැත්නම් හැම ආර්ය ශ්‍රාවකයෙකුට මේ හේතුඵල ධර්මයන් පිළිබඳව දැනුම ඇති වෙන්නට ඕනේ. ඒවා ඉහළම මට්ටමකට ගිය, ශ්‍රේෂ්ඨම මට්ටමකට ගිය, උත්කෘෂ්ඨාකාරයට පිහිටපු අය තමයි සිව් පිළිසිඹියාපත් රහතන් වහන්සේ කියන්නේ. අනෙක් අයටත් යම්කිසි ප්‍රමාණයකින් මේවා පිහිටන බව මේ විස්තර වලින් තේරුම් ගන්නට පුළුවන්. මේ විදිහට සේක භූමියේදී අසේක භූමියේදී මේ ප්‍රතිසම්පදා හතර ප්‍රභේදයට යන ප්‍රභේද වශයෙන් ඒ ශාවකය අවබෝධ කරගන්නවා කියන තේරුම තමයි එයින් අදහස් කරන්නේ. ඊළඟට කාරණා පහකින් මේ ප්‍රතිසම්බිදාවන් අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියන ප්‍රතිසම්බිදා හතර විසද වෙන පැහැදිලි භාවයටපත් වෙනවා මොනවද ඒ කාරණා හතර නෙමෙයි පහක් කාරණා පහකින් මේ ප්‍රතිසම්බිදාවන් විසද බවට පැහැදිලි බවටපත් වෙනවා මුල් එක තමයි අධිගමනය අධිගමය කියන්නේ ධර්ම අවබෝධය කිරීම මාර්ගඵල අවබෝධ කිරීම. මෙතන අදහස් කරන්නේ රහත් වීම. රහත් වීමේදී තමයි ප්‍රධාන වශයෙන් උත්කෘෂ්ඨ වශයෙන් ශ්‍රේෂ්ඨ වශයෙන් මේ අත්ත ධම්ම නිරුත්ත්‍ය ප්‍රතිභාන කියන ප්‍රතිසම්බිදාවන් ඊ타ත්ම පැහැදිලි වෙන්නේ අංග සම්පූර්ණ වෙනවා. සෝවාන් සකටදාගාමී අනාගාමී කියන අනෙක් ශ්‍රාවකයන්ටත් ඒ ප්‍රමාණයෙන් ඒවා ප්‍රකට වෙනවා. නමුත් රාත්‍රීමෙන් තමයි ඒවා ඊටා හොඳින් ප්‍රකට වෙන්නේ පැහැදිලිභාවයටපත් වෙන්නේ. අර කලින් කියාපු කාරණේනොත් තේරුම් ගන්නට පුළුවන් සෝවාන් පුජ්‍යලයන්ටත් මේ සතර ප්‍රතිසම්පදා යම් කිසි ආකාරයකින් පිළිතන්නට ඕන කියන බව. හේතුඵල ධර්මයන් පිළිබඳව තේරුම ලබා ගන්නට ඕනෑ කියන බව හිතා ගන්නට පුළුවන්. මේ පළවෙනි කාරණය තමයි මේ පස් කාරණා පහකින් මේ ප්‍රතිසම්පදාවන් විසද බවට පැහැදිලි බවට පත් වෙනවා. පළවෙනි කාරණය තමයි ධර්මය අවබෝධ කරගැනීම. විශේෂයෙන් රහත් වීම තමයි මේන් අදහස් කරන්නේ. ප්‍රාත්‍යන බුද්ධලයාට මේ සතර ප්‍රතිසම්බිදාවන් ඊටා හොඳින් ප්‍රකට වෙනවා. පැහැදිලි භාවයටපත් වෙනවා. ඊළඟට දෙවෙනි කාරණය තමයි පරියක්ති. පරියක්ති කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඉගෙන ගැනීම. උන්වහන්සේ වදාළ ධර්මයේ ඉගෙන ගන්නට ඕන. භාවනා කර්මස්ථාන ඉගෙන ගන්නට ඕන. ත්‍රිපිටක ධර්මය හොඳට ඉගෙන ගන්නට ඕන. අනේ මේ පරියාප්ති ධර්මයයි කියන බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රීමක දේශනා හොඳට අධ්‍යයනය කිරීම. ඉගෙන ගැනීම. ඒක තමයි පරියප්ති කියලා කියන්නේ. අන්නේ මේ ඉගෙන ගැනීමෙන් මේ සතර ප්‍රතිසම්පදාවන් ඊ타ත්ම පැහැදිලි භාවයට ප්‍රකට භාවයටපත් වෙනවා කියන එකයි මෙහිදී විස්තර කරන්නේ. ළඟට තුන්වෙනි කාරණය තමයි ශ්‍රවණ. සකස් කොට දහම් අසන්නාට ප්‍රතිසම්පදා පැහැදිලි වෙනවා. මේක මේ බණහන පින්වතුන්ට ඉතා වැදගත් කාරණයක්. සකස්කට දහම් අහනවා කියන්නේ හොඳට නිස්සද්දව බාහිර අරමුණු වලින් හිත මුදවාගෙන සිත කන ඒ ධම්මණ්ඩට යොමු කරගෙන ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් බණ ඇහිීම තමයි සකස්කට ධම්ම ඇසීම කියන්නේ. අනේම බණ අසන්නාට ධර්ම ශ්‍රවණේ කරන්නාට මේ සතර ප්‍රතිසම්පදාවන් පැහැදිලි බවට ප්‍රකට බවට පත් වෙනවා කියලා තමයි මේ සඳහන් වෙන්නේ. එතකොට බණහේම සකස්කට ඊතා ගෞරව භක්තියෙන් බණහේමත් මේ ප්‍රතිසම්පදාවන් ප්‍රකට වීමට පැහැදිලි වීමට හේතු වන කාරණයක් වෙනවා. ඊළඟට හතරවන කාරණය පරිබොච්චා. තමන් ඉගෙනගත්ත දේවල් එහෙම නැත්නම් ශ්‍රවණය කළ හිතේ රඳවාගත්ත දේවල් මේ දැනුගත් අය සමග ගුරුවරුන් සමග හමු වෙලා මේ කාරණය කොහොමද මේ කාරණය කොහොමද ආදි වශයෙන් සාකච්ඡා කරනවා. සකසිතං ජටමුසුතං ඔක්කොම සාකච්ඡා කරලා සුද්ධ පවිත්‍ර කරගන්නවා. අන්නේ තනත්තාටත් මේ සතර ප්‍රතිසම්පදාවන් පැහැදිලි බවට ප්‍රකට බවට පත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට පස්වෙනි කාරණය. ඒකට කියන්නේ පුබ්බ යෝග කියලා. ඒක අටුවාවේ තෝරලා තියෙනවා පුබ්බ යෝගෝ නාම පුබ්බ බුද්ධානං ශාසනේ යෝගාවචරතා ගතපච්ඡා ගතික භාවේන යාව අනුලෝම ගෝත්‍ර භූ සමීපං පත්ත විපස්සනානු යෝගෝ මේක ඊ타ත්ම වැදගත් කාරණයක්. පුබ්බ කියන පුබ්බ යෝග කියන පදයේම තේරෙම పూర్වයේ මේ සතර ප්‍රතිසම්පදාවන් පිළිබඳව යෙදී තිබීම කියන එක. ඒක අටුවාවේ හොඳට විස්තර කරනවා. පුබ්බ යෝගෝ නාම පුබ්බ බුද්ධානං ශාසනය. පුබ්බ යෝග කියන්නේ పూర్ව බුදුරුන්ගේ ශාසනයෙහි යෝගාවචරතා. යෝගෝචරයකි වාසය කරගෙන යෝගාවචරයා කියන්නේ මේ සමාධි දර්ශනා භාවනාවේ යෙදී වාසය කරලා තිබීම. పూర్ව බුදුරුන්ගේ ශාසනවලදී යෝගාවචරයන් වශයෙන් සමාධි විදර්ශනා භාවනා ප්‍රගුණ කළ තිබීම තමයි යෝගාවචරතා කියලා මේ සඳහන් වෙන්නේ. ඊළඟට ගතපච්ඡාගතික භාවේන ගතපච්ඡාගතික භවෙන් යාව අනුලෝම ගෝත්‍ර වූ සමීපා අනුලෝම ගෝත්‍ර වූ සමීපයට එකට මේ භාවනා මාර්ගයේ ගමන් කරන්නේ කොතෙන්ටද අනුලෝම ගෝත්‍ර වූ සමීපයට පත්ත විපස්සනාන යෝගෝ දැන් විදර්ශනා භාවනා කරලා තියෙන කොතෙක්ද භාවනා කරලා තියෙන යාම අනුලෝම ගෝත්‍ර වූ සමීපං පත්ත විපස්සනාන යෝගෝ අනුලෝම ගෝත්‍ර භූ සමීපයට මේ විදර්ශනා භාවනා කිරීම අනුලෝම ගෝත්‍ර භූ සමීපයේ කියනකොට මේ අනුලෝම ගෝත්‍ර භූ සමීප ඥාන දක්වා කියන අර්ථයක් එනවා අනුලෝම ගෝත්‍ර භූ ඥාන තෙක්මනේ තෙක් කිව්වොත් අනුලෝම ගෝත්‍ර භූ දෙකත් ඇතුළත් අනුලෝම ගෝත්‍ර වූ ඥාන දක්වා පත්ත විපස්සනාන යෝගෝ පුරුදු කරන ලද විදර්ශනාව ඇතිවීම අන්න පුබ්බ යෝග කිව්වේ ඒකට పూర్ව බුදුරුන්ගේ සමීපයේදී යෝගාවචරයන් දී ගතගප්පච්ඡාගතික භාවයෙන් අනුලෝම ගෝත්‍ර භූ ඥානය දක්වා විදර්ශනා භාවනා කර තිබීම මේ මේ සතර ප්‍රතිසම්පදාවන් විසද පැහැදිලි වීමට ප්‍රකට වීමට කාරණයක් ඇති මෙහිදී විස්තර වෙනවා මෙතන තියෙනවා යෝග පුබ්බ යෝගෝ නාම පුබ්බ බුද්ධානං සාසනේ යෝගාවචරතා පුබ්බයෝග කියලා කියන්නේ පෙර බුදුවරුන් සමීපයේ යෝගාචරයන් වේ සමාධි විදර්ශනා භාවනා කරමින් වාසය කරලා තිබීම. ඒක තව පදයක් තියෙනවා ගතපච්ඡාගතික භාවය. ගතපච්ඡාගතික කියලා මේ යම්කිසි ප්‍රතිපදාවක් තියෙනවා. ඒක 아무තු ප්‍රතිපදාවක් නෙමෙයි. සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාත් මේ ගතපත්ඨාගතික වතපුරල තමයි ඒ ධර්මයේ අවබෝධ කරගන්නේ. මේ ගතපත්ඨාගතික වතපුරන හතර දෙනෙක් ඉන්නවා. මේක තේරුම තමයි Taman වඩන භාවනා කර්මස්ථානය නිතරම පරිහරණය කරනවා කැඩෙන්නේ නැති. නමුත් මේක හතරට බෙදෙනවා. කොහොමද හරතින පට්ඨාරතිය යම් කෙනෙක් භාවනා කර්මස්ථානේ අරගෙන යනවා ආපහු ගේන්නේ ඊළඟ එක්කෙනා නේවහරති පච්චාරති එයා අරගෙන යන්නේ නමුත් අරගෙන එනවා තුන්වෙනි එක්කෙනා නේවහරති නපච්චාරති ගෙනියන්නෙත් නෑ ගේන්නෙත් හතරවෙනි එක්කෙනා හරතිච පච්චාරති එයා කර්මස්ථානය ගෙනියනවා ආපහු ගේනවා මේක තේරුම් ගන්න පුළුවන් මෙහෙම දැන් මේක විශේෂයෙන් පෙන්වන්න කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් භාවනාචනයකට පැමිණලා භාවනා කරන අයටත් මේක ඉතාම ප්‍රයෝජනයි. සමහර භික්ෂුන් වහන්සේලා උදේ හිමිදිරි පාන්දර අවදි වෙලා භාවනා කරලා වත් පිළිවෙත් කරලා ඔක්කොම කරලා හිටන් පින්ඳ පාත වඩිනවා. තමන් වඩන භාවනා කර්මස්ථාණයෙන් තමයි යන්නේ. පින්නපාත කරගෙන ආපහු වඩිනවා. ආපහු වඩිනකොට දැන් උන්වහන්සේ කිසි කෙනෙක් එක කතා බස් කරන්නේ නැහැ භාවනා කර්මස්ථාණයෙන්මයි මේ පින්නපාත වැඩි. දැන් ආපහු වෙන්නෙත් එහෙමයි. මගදී හම්බ වෙනවා මේ සාමණේර ස්වාමීන් වහන්සේ. මේ කලින් කිව්ව ස්වාමීන් වහන්සේ ගමට වැඩියාම පුදුම ගෞරවයක් තියෙනවා මිනිස්සුන්ගේ මේ ස්වාමීන් වහන්සේ. අර සාමණේර හාමුදුරුවහන ස්වාමීන් වහන්සේගේ නෑදෑයද ඒගොල්ලෝ. ඔන්න කර්මස්ථානය කැඩුනා. මොනවා කියනවද ආයස්මත් මේ අපට අපේ පාත්‍ර සියලු ඔක්කොම යාගෙන් තමයි අපට ලැබෙන්නේ. අපට කිසි බයක් නැහැ, දුර්භික්ෂයක් නැහැ, මහානදම්පරන් අපේ දෙමාපියන් මාගේ අපෝපස්ථාන කරනවා කියලා ඔන්න කතාවට පටන් ගන්නවා. කර්මස්ථානය ගෙනිච්ච ආපහු ගේන්න බැරි වුණා කර්මස්ථානය කැඩුණා. ඒක තමයි හරතින පච්චාහරත කියන්නේ. තව සමහර කෙනෙක් අලියම ආදි වුණාම එයාට හරියම ජටරාග්නිය ආදිකයි බඩ දනවා, පපුව දනවා. දැන්තම් බොහොම අමාරුවෙන් වත්පිළිවෙත් ආදී කරලා මොනම කර්මස්ථානයක් අසීයට ගන්න කල්පනාවක් නැහැ මේ අපහසුතාව නිසා පින්ඳපාත වඩිනවා කැඳ පින්ඳපාත. වැඩලා හිටන් කැඳ ටිකක් ලබාගෙන වළඳනවා. ඉස්සර අපේ ගම්වල තිබිලා තියෙන ආසන පනවල ස්වාමීන් වහන්සේලාට. කැඳ ටිකක් වළඳපු ගමන් උන්වහන්සේගේ අර තිබිච්ච අපහසුකම් ඔක්කොම නැතුව ගිහිල්ලා සිත් එකඟ වෙනවා. ඊළඟට ආසනවල වැඩ ඉඳලා හිටන් දවල් කෑම ඉදෙනතුරු භාවනා කරනවා. මේ ශ්‍රී ලංකාදීපේ එකම ආසනයක්වත් නැහැ කියනවා මේ කෙනෙක් රහත් නොවෙච්ච ආසනයක් වගේ උන්වහන්සේ භාවනා කර්මස්ථානයේ ගෙනිච්ච නෑ ශාරීරික ආබාධ අමාරුකම් නිසා. නමුත් එනකොට බොහොම හොඳින් තේ කල්පනාවෙන් භාවනා කර්මස්ථානයේ ගිහිනවා. නේව හරති පඥ හරති පච්චහරති කියන්නේ ඒකයි. තුන්වෙනි බුද්ධලයා නේව හරතින පච්චහරති බණ භාවනාවක් නැතුව මුලා වූ සිහියෙන් නීවරණයන්ට යට වෙලා වාසය කරන තැනත්තා යාගේ භාවනාවකුත් නැහැ, ගේන්නෙත් නැහැ, ගෙනියන්නෙත් නැහැ. තුන්වෙනි එක. හතරවෙනි එක්කෙනා තමයි හරති පච්චාරති. එයා බොහොම හොඳට තමන්ගේ භාවනා කර්මස්ථානය අරගෙනම තමයි ගමන් යන්නේ. පින්දපාත යන්නේ භාවනා කර්මස්ථානයේ අරගෙන. ආපහු අරගෙනත් එනවා. කා එක්කවත් කතා කරන්න. ඔය අටුවාවල තියෙන සමහර ස්වාමීන් වහන්සේලා පින්නපාත වඩිනකොට අර කතා කරන්න වෙනවට කටේ වතුර පුරවාගෙන පින්නපාත වැඩියා කියලා. ඉතින් ඔය විදිහට මේ කර්මස්ථානයේ ගෙනියනම ආපහු ගේනවා. එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා කතා කරන්නෙම නැහැ. උන්වහන්සේ භාවනා කර්මස්ථානයේම පින්නපාත වඩිනවා භාවනා කර්මස්ථානයෙන්ම ආපහු වටිනවා. ඒක සද්ධාවන්ත තරුණ කාන්තාවක් ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ සහෝදරයෙක් වාගේ සලකමින් අපෝපස්ථාන කරනවා. මේ අපේ හාමුදුරන්ට කතා කරන්න බැරුවද කතා නොකරනවද කියලා හිතලා දවසක් කිරිකලයක් ගෙනල්ලා හිටන් මේ පාත්‍රයෙන් පිරෙන්නම වක් කළා. පිරෙන්න යනකොට ඇති ඇති නගනේ කියලා උන්වහන්සේ වදාළා. ඉතින් ඒ තරමටවත් වචනයක් ප්‍රකාශ කරන්නේ කර්මස්ථාණයෙන් යනවා ගමට පින්ඳ පාත සිහිය නුවණින් යුක්තව ආපහු විහාරයටත් පින්ඳ පාත වඩිනවා කර්මස්ථාණයෙන් ඒක තමයි හරති පච්චාහරති කියලා කියන්නේ. ඔය ස්වාමීන් වහන්සේලා ගැන ඒ ප්‍රකාශය. නමුත් සාමාන්‍ය අයටත් මේ පාසක පාසිකාවන්ටත් භාවනායතනයකට පැමුණුනහම තමන් නාන්න යනකොට වැසිකිලි කැසිකිලි යනකොට දාහන ගන්නකොට ඒ කටයුතු කරනකොට ඉරියව් පවත්නකොට හැම අවස්ථාවෙදීම මේ තනත්තාට පුළුවන් වෙන්නට ඕන මේ භාවනා කර්මස්ථානයේ පරිහරණය කරමින් කටයුතු කරන්න. අන්න එතකොට තමයි තමන්ගේ භාවනාව වැඩි දියුණු වෙන්නේ. නිරන්තරයෙන්ම භාවනා කර්මස්ථානයේ ඇලී භාවනා කර්මස්ථානයේ ප්‍රගුණ කරමින් වාසය කිරීම තමයි මේ සඳහන් කළේ ගතපච්චාගතික භාවය වෙන කියලා. කර්මස්ථාණයෙන් වෙන්න වී වාසය කරනවා. නිරන්තරයෙන්ම කර්මස්ථානයේ වඩමින් තමයි උන්වහන්සේ වාසය කරන. මෙන්න මේක තමයි පස්වෙනි කාරණේ පුබ්බයෝග කියන්නේ මේ සතර ප්‍රතිසම්පදාවන් වැඩි දියුණු වීමට හේතු වන කාරණාවලින් පස්වෙනි කාරණේ. ඒකට මෙන්න මේ කාරණා පහෙම අධිගමය අවබෝධ ධර්මය අවබෝධ කර ගැනීම පරියප්ති ධර්මයේ ඉගෙන ගැනීම ඊළඟට ශ්‍රවණං සකස්කොට දහම් ඇසීම හතරවෙනි එක පරිපොච්ඡා කියලා ධර්මය සාකච්ඡා කරලා හොඳට සුද්ධ පරිසර කර ගැනීම පස්වෙනි එක පුබ්බයෝග කියන పూర్ව බුදුවරුන්ගේ සමීපයේ ගතපච්ඡාගත වත පුරණින් අනුලෝම ගෝත්‍රභෝ ඥානයේ දක්වා විදර්ශනා භාවනා කර තිබේ. මෙන්න මේ කාරණා පහ මේ සතර ප්‍රතිසම්බිදාවන් විසද වීමට පැහැදිලි වීමට ප්‍රකට වීමට හේතු වෙනවා කියලා සඳහන් වුණා. පින්වත්නි දැන් ඉතින් කාල වේලාව ගත වුණා. අද ධර්ම දේශනාවදී ටිකක් ගැඹුරු අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිභාන කියන මේ ප්‍රතිපම්බිදා හතර පිළිබඳව තමයි දේශනාව කළේ ਸਰව ප්‍රකාරයෙන් අවබෝධ කරගන්න බැරි වුණා යම්කිසි හැඟීමක් මේ පින්තුන්ට ඇති වුණා යම් කිසි දැනුමක් ඇති වුණා නම් ඒ මගේ මහන්සියට ප්‍රමාණවත් වෙනවා හැමදෙනාම ඊටම දින ධර්ම ශ්‍රවණය කළා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ හේතු බලයෙන් පින් බලයෙන් හැමදෙනාටම ඊතා ඉක්මනින් උතුම් ශාන්ත අමහා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්නවා